ධර්මානුශාසනාව තුළ දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි වේදල් සූත්‍රයේ අවසාන කොටස තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ අවසානයේ කියලා කිව්වේ පිළිවෙලින් ගොනු කරලා ඒක කොටස් ඒ පැයට සීමා වන කාලින් කතා කළා ඒක ගොනු වුණා. අදටත් ඒ විදිහට තමයි යොදලා තියෙන්නේ. එතකොට ඒකේ අවසාන තත්වයට ගන්න පුළුවන්. ඒක දැන් අපි වේදනාව එක්ක තමයි මේ කතාව හුඟක් දුරට දැන් අපි මේ ගෙනාවේ. සුඛ වේදනාව දුක්ඛ වේදනාව උපේක්ඛා වේදනාවේ සම්බන්ධතාවයේ පවතින අ කෙලෙස් ස්වરૂප ඒකට කියව අංශය කියන කෙලෙස් ස්වરૂප සම්බන්ධ වෙන හැටි වේදනාවත් එක්ක ඒතකොට කෙලෙස් ස්වરૂප සම්බන්ධ වීමත් වේදනාවත් කියන එකේ තියෙන සම්බන්ධතාවයේ සිද්ධ වෙන්නේ නැති. සතිපට්ඨාන සූත්‍රයෙන් අවදි කරලා පෙන්නනවා. ඒ කොහොමද? ක්‍රියාවක් නිසා වේදනාවක් හටගන්නවා. කාය වේදනා. ක්‍රියාවක් නිසා වේදනාවක් හටගන්නවා. ඒක ස්වභාවිකව මේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් වේදනා. ඒක කරන්න දෙයක් නැහැ. නමුත් <clears throat> ඒ ක්‍රියාව නිසා පුදින්නා වේදනාව මතුවටත් ඉදිරියටත් පවත්වා ගැනීම සඳහා මූලික වෙච්ච ආම ධාතුව කියලා කාන්දම් ශක්තියක් ගැන අපි කිව්වා. එතකොට ඒ ඒ කාන්දම් ශක්තිය කාමය අ දිගින් දිගට අර විදිහේ දුක් වේදනා වේදනා මොකක් හෝ ඒවා සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා නිෂ්පාදනය කිරීම. මූලිකව ක්‍රියා කරන්නේ කාමය. කාමයේ හැර වෙන කිසිවක් සත්‍ය ජීවිතය තුල නෑ ඒක පවත්තන්න ගෙන යන ඉදිරියට ගෙන යන්න වෙන මොකුත් නෑ. ඒත් ඒක රඳවා ගැනීමට උපකාර වන ක්‍රියාපද්ධතිය සිද්ධ වෙන්නේ සිතේ. ඒක නිසා කාය වේදනා චිත්ත කියලා දැම්මේ ඔය චිත්ත ධම්ම කියන එක තමයි අපිට මේ පිහිට පිනිස පාවිච්චි කරන්න තියෙන මේ අයිතිවාසිකම් තියෙනවා. ඒ මොකද්ද? ක්‍රියාවයි වේදනාව ඒක ස්වභාවයෙන් වෙනවා. ඒක නවත්තන්න බෑ. අර චිත්ත ඒ වේදනාව එක්ක වැඩ කරන හැටි වැඩ කරන ස්වરૂපයට අනුවයි අර කිව් කාම ධාතුවේ වර්ධනය සිද්ධ වෙනවා. ඒතර අපි මොන තාලෙන් කරත් අපේ හැම වෙලෙම ඒක බොහොම අධිකව දැඩිව බොහොම ඝනත්වයෙන් ජීවු වීමට උමනා කරන චිත්ත ක්‍රියාවක් යටින් කරන්නේ. මොකක්ද? ද්වේෂේ, වෛරේ, ලෝභේ, මච්චරි හැම වෙලෙම මොකක් එක්ක හරි ද්වෛක්ෂවාදී ඒ ඔක්කොම අර කාමයාගේ ඝනත්වය වැඩි කරමින් දියුණු කිරීමට ඒ චිත්ත ක්‍රියාව තමයි උදව්. ඒකෙන් උෂ්ණත්වයක් මතුගන්න ඒකෙන් කාන්දම් දියුණු වෙනවා පවත්තන. ඒකෝද ඒ ඒකේ ප්‍රතිඵල බලා ගන්න තමයි ධම්ම කියන වචනයක් දැම්මේ හැම වෙලෙම අපේ ළඟ මේ කොහොම අමාරුවෙන් කුසල ධම්මා අටව ගන්න ඕනේ. එහෙම නැත්නම් අකුසල ධම්මා තමයි jigට. ඒක අකුසල ධම්මා කියන්නේ නරක ප්‍රතිඵල ලබා දීමේ අයිතිවාසිකම මෙයා තැම්පත් කරන්නේ අර නොදැනුවත් කමින් මේ සිත ඒකට පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීමේ தත්ත්වය පාවිච්චි කිරීමේ හැඩය ඉතින් යා තේරුම් අරගන්න ඕන උත්සාහ කරලා ඒවා ක්‍රියාවට දමල ඒ වගේම බුදුදහම එක්ක තමාගේ සිතිවිලි ස්පර්ශ කරවල ඕනෝක තේරුම් ගන්න. ඒ බුදුදහමෙන් දැනගන්නා වූ කාරණය තමන්ගේ මේ තමන්ගේ ප්‍රත්‍යක්ෂයෙන් තමන් ක්‍රියාවට දාලා ඒක තුලින් මේක දැනගන්න. ඒක ඒ තුලින් දැන නොගත්තොත් කොයිතරම් බන හැව්වත් කොයිතරම් බන් රොච්චිවත් කොයිතරම් මතක තුනක් හරියන්නේ. ඒ මොකද ඒකේ හිතේ රහසක් ඒක. හිතේ රහසක්. දැන් ඔය සාමාන්‍ය යම් යම් තැන්වල දැන් මිනිපිටනියක් ළඟින් යනකොට අනිත් යනකොට සාමාන්‍ය අයගේ හිතේ ගැස්මක් ඇති වෙනවා. එතනින් නොයන් යන්න නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙන. තාම අවශ්‍ය දෙයක් නම් කියයි. මේ ගැස්ම සිතට දුන්නේ මහා ලොකු පරිශ්‍රමයකින් මොකද්ද? විනිපිත්ති. විනිපිත්තිනේ රැ තේ අක්කු ඉන්නවා, පෙරේතේ ඉන්නවා, මල මිනිස්සු නැතිලා යනවා නොයෙක් ඒවා කියලා කියලා කියලා කියලා අර මිනිහා බය ගන්න. ඒ වගේ දැන් බරපතෙන් යමක් අහගත්තා. ඒකට Tamange සිතින් ඒ කාරණයට පසුබහන ගතිය බය වෙන ගතිය තියෙනවා. ඉතින් බය වෙන ගතිය එන්න එයා ඒක පාවිච්චි කරලා ඒක ඒක යෙදිලා ඒකෙන් උපදින නරක වින්දන එහෙනම් මේවා අච්චර කාලයක් තිබින්නද මෙහෙම දිගටම ඉඳින්න පුළුවන්ද මේ මොකද්ද මේ මේ මහ පුදුම කරදරයක් දැන් හිතෙන්ම තීරණයක් වෙන්න ඕන එතකොට ඒක උපදින්නේ ඔය සංසාර බය කියන වචنين දෙන්නන්නේ මොකද්ද ඒකට සංසරණය වුණොත් ඒ කියන්නේ දුක් විඳින පැත්තට සංසරණේ වුණොත් ඉඳින්ද වෙන්නේ මහා දුක. කියන එකයි මේ සංසාර බය කියන්නේ. නමුත් මේ ඉදීම දුකයි ඒවා ඔක්කොම කියලා හිටන මේ සසර ගමන දුකයි නාස් වෙනවා. කොහොම කිව්වට ආ උමන් කියලා නිකන් ඉන්නවා. ඒ ගණන් ගන්නෑ. නමුත් අර විදිහට සමාජයේ හැංගීමෙන් සමාජයේ දුක්ඛ තේරිච්ච හැටි බලන්න. ඒ බය උඩ තමයි බය කියන්නේ අර විදියේ තත්ත්වයකට සිතපත් කිරීමට තියෙන බය. ඒකයි කියන්නේ ඔක්කප්. ඒ ඔක්කප්පය එක්ක සම්බන්ධ වෙලා ඕන මේ තමාගේ අර ජීවිතයට ඒ කියන්නේ නිවන් දකින්න එක නෙවෙයි මෙතන කතා කරන්නේ අපි ඊට මෙහන් කතා කරනවා ජීවිතේ පීඩාවක් නැතුව පාවිච්චි කරන්න. ජීවිතේ පීඩාවක් නැතුව පාවිච්චි කරන එකටයි කියන්නේ ඒ ජීවිතය දැන් නිවිලා හුඟක් දුරට කියලා. ඒත් ඔය කාරණේ මෙතන පෙන්නනවා අපි ගියේ පාර කතා කළේ අ සුඛයක රාගයක ආස වෙනවා දුක්ඛයක පටිඝයක ආස වෙනවා විරෝධේ මධ්‍යස්ථ වේදනාව එක්ක අවිද්‍යාව එක්ක ආසිනවා. මේ මධ්‍යස්ථ වේදනාව එක්ක අවිද්‍යාව එක්ක ආසිනවා කියන මේ කතාවේදී අපි අර සාමාන්‍ය අවිද්‍යාව කියන්නේ නොදන්නාකම කියලා තේරුම් ගත්තට ඒක මදි. ඒ ඒක මේ කාරණේෙන් ගන්න ප්‍රයෝජන ගැනීමට මදි. මොකද්ද මේ ඒ අවිද්‍යාව කියලා කියන්නේ? දැන් සිතේ තියෙන වේදනාව මධ්‍යස්ත සුඛ දුක්ඛ දෙකම නැතුව සිතේ අර සෞම්‍යත්වේ උඩ සිත පවතින යම් මට්ටමකට යම් දවසක අපේ හිත ආවන. දැරි වෙනවත් ඒ හිත හොඳයි කියලා හිතුවොත් ඒ හිත ඒ චිත්ත මට්ටම හොඳයි කියලා හිතුවොත් අන්න එතන අවිද්‍යාව ඇයි මේ චිත්ත මට්ටම හොඳයි කීමේ තියෙන වරද? ඒ කියන්නේ එයා එතෙන්දී නොදැනුවත් හෝ නොදැනුවත් තමයි වේදනාව හොඳයි ඒක වේදනාව, හින්දනය. හින්දනය නිසයි දැනෙන්නේ. මේ අපි සියලු දුකින් මිදීමට නම් ඔක්කොම නැති වෙන්න. පොඩ්ඩක් හරි ඉතුරු නම් චුට්ටක් හරි ඉතුරු නම් අපිට කියන්න බෑ. ඒක හොඳයි. ඒ අර නොදන්නාකම නිසා කලින් මිදපු දුක් මේ අවස්ථාවේ නැති නිසා එයා කියනවා මේක නම් ඒක ඒක හොඳේ කිය මොකද්ද අර විඳගෙන ඉන්න පුළුවන් නිසා. නමුත් එයා දන්නේ ඒකේ වෙන වරද. අන්න ඒකට කිව්ව ඒකයි අවිද්‍යාව කියන්නේ. තේරුණාද? ඒකෙන් වෙන වරද නොදැන తీරන දුන්නේ දුන්නේ එකයි අවිද්‍යාව. මොකක්ද වරද? ඒක හොඳයි කියවනම් එතන තියෙන රාගාංශය. ඇයි ඒකට රාගාංශය කියලා කතා නොකලේ? කතා නොකලේ අවිද්‍යාවයි ඒකට මුල්ලේ. මුල්ලන ධර්මය ඉදන්නේ. ඔය කෝකේ ඡාගාංශය තමයි එකස. අර මුල්ලෙන් අවිද්‍යාව නදන්න. ඒ නිසායි මුල්ලන ධර්මයන් දෙන්න. ඔන්න ඕකයි. ඒකට අපිට තේරෙන්න ඕන අපිට මේ ජීවත් වීම උඩ ජීවත් වීම උඩ දුකින් නිදහස් වීමේ නියම தත්වයට සදාකාලික සනසිල්ලටපත් වෙන්න නම් මේ ලෝක ධාතුවේ Tamanda දැනෙන හෝ ඇසෙන හෝ මොකක්වත් හොඳ විය යුතු නැහැ. එකක්වත් හොඳ විය යුතු නැහැ. අපි දැන් කියනවා හොඳයි කියලායි මොකද? හරිට වඩා මේක හොඳයි. එක සාපේක්ෂිතව ඒ විදිය පෙන්නනවා. හරිට වඩා මේක හොඳයි. මේක වඩා අර කොහොඳයි. නමුත් ඒ එකක්වත් හොඳ ඒවා නෙවෙයි අවස්ථාවේ හැටියට දෙන්නා වූ තීරණ විනා ඒ අවස්ථාවට උචිතව තමාට එකඟ වෙන්න පුළුවන් තීරණයක් විනා ඒවා එක කොහොමදක් තොට ඒ අපි ගියේ පාර කතා කරපු ධර්මයි මේ කතා කළේ ඔව් ඒකේ සාමාන්‍ය සාරාංශයක් ඒකේ ආ ඊළඟට දැන් දෙවෙනුව අහන ප්‍රශ්නයක් තියෙනවා ඒ විශාක උපස්කුන් නැහැ පියන් එයා මේ ධම්මදින්නා මෙහිණින් වහන්සේගේ සම්පූර්ණ දැනීම ගොල්ගොල් මේ දැනීම අතරින් දෙන ලැබෙන නියම පිළිතුර මොකක්ද කියලා බලන්න උපාසකුන් නැහැ පුංචි කෙනෙක් පොඩි කෙනෙක් නෙමෙයි බව ඉතින් පේනවා පටලවලා පතලෙවිය කිව්වහම නොගම් නොමගට යවන්න නෙවෙයි මේක ඔක්කොම සම්බින්දනය කරලා මම ප්‍රශ්නයක් අහනවා හැම කෙනා ලෝක ධාතුවේ හැම සත්‍යයක්ම සුඛයට කැමති එතකොට ඒ සුඛයට කැමති උනේ මොකක් නිසා ඒ සුඛයට කැමති උනේ මොකක්ද ඒකේ මූල ධර්මය. ඒ සුඛයට විරුද්ධ ධර්මයක් තියෙනවා දුක්ඛ කියලා. දැන් කරුණේ ඉන්නවට වඩා එළුමහනේ ඉන්න සතුටි කවුද? ඒ මොකද කරුණේ ඉඳීමේදී নানা ආකාර පීඩන ලැබෙන. ඒක නිසා එළිමහනකට වෙලා ඉන්නවා. ඒ වගේ එළිමහනේ ඉන්නේ එක්කෙනාට කරුවල තීන නිසායි එළියගේ නැත්නම් හැමදැනම එළිම හැමන අගයක් නැහැ ඉතින් හැමතැනම යෝනිසට කියන්නේ එතකොට සුඛය අගේ උනේ දුක්ඛ නිසයි නැතුව නිතරම සුඛන ඔහේකින් ප්‍රශ්නයක් නැහැ එතකොට මේ සුඛ දුක්ඛ සංයෝගයේදී මෙතන වඩා බලපාන්නේ මොකද්ද? දුක්ඛය අනිවාර්යයි. සුඛය උපක්‍රමෙන් කටේට. අරක කිසිම උත්සාහයක් නැතුව නිකම්ම තියෙන එක දුක්ඛය. ඇයි එහෙම වුනේ? හැදිලා තියෙන දුක් ගැන විදියට. සැප දෙන විදියට යමක් ඒ ජීවිතේ හැදිලා නැහැ. එහෙමනම් ජීවිතේ හැදෙන්නේ නැහැ. සැප දෙන සත්‍යයෙන් හැදුනා. මොකද? අර සත්‍යයේ මේ ඇලීමේ පැවැත්ම සත්‍යයේ එකටයි ඇලීමේ පැවැත්ම නිරන්තරව ගෙන යන්න ඇලීම් වේගයේ ඒ ඇලෙන ශක්තිය වර්ධනය වෙලා තියෙනවනේ දියුණුවෙත් තියෙන්නේ. නිකන් සාමාන්‍ය සත්‍ය නම් කොහේ ඇලි ඇලි දිවිලා එහෙම නවතින්න පුළුවන්. මේක උග්‍ර ලෙසින් තිබිච්ච නිසා දිගටම කඩාගෙන යන නොනවති යලි යලි යන ඒ සුඛය අපි ගන්නවා කියන්නේ ඒ වේගය එක එක්තරා උපක්‍රම සීලිය ඒ වැඩි වේග මත වෙනකොට ඇති වෙන දුක්ඛ නවත්ත ගන්න එක්තරා උපක්‍රම තත්ත්වයක් යොදලා අර සැප ලැබෙන මට්ටමේ කුහුලන්න පුළුවන් මට්ටමට ගැනීමයි අපි කරන්නේ. පොඩ්ඩක් අමතක වෙච්ච ඇටි ගහලා ගියා ආයි දුකේට. ඒ සුඛයෙන් දුක්ඛයට වැටෙන එක ජීවිතයක් පවතින තාක් කවදාක නවත්තන්න බෑ. ඒ මොකද අර ඒකෙන්ම අර පැවැත්ම හඳවන්න අර මට්ටමේ ක්‍රියාකාරීත්වයකින් ඕන කාන්දම් වර්ධනය කරන්න. කාමයේ වර්ධනය. ඒත් ඒක නිසා සුඛයට දුක්ඛය විරුද්ධයි ප්‍රතිවිරුද්ධයි කියලා කිව්වා. මේ කතා කරන්නේ මොකද්ද? අර මෙච්චර කරගෙන ආපු විස්තර වල සම්පින්දන රසය මේ ඉස්සරහට ගන්න ඇරය. එතකොට ඒකට ඊළඟට හැවුවා දුක්ඛය විරුද්ධ ධර්මයක් ලෝකේ තියෙන දුක්ඛයට විරුද්ධ ධර්මයක් ලෝකේ තියෙනවා නම් ඒක සුඛය කියලා අපි කියනවා. ඒ සුඛය කියන එක දුක්ඛට විරුද්ධ ධර්මයක් වශයෙන් ඉදිරිපත් ඉදිරිපත් වීමේදී ඒ සුඛයේ දුක්ඛය සුඛය දුක්ඛයත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකකින්ද මේ විරෝධය පාන්නේ විරෝධය සුඛයට දුක්ඛය විරෝධ පාන්නේ මොකකින් මොකද්ද හේතුව මොකද්ද ක්‍රමය ඒ ක්‍රමය හැම වෙලෙම හැම එකම අර ශක්තිය ශක්තිය විසින් වර්ධනය වීමට ශක්තියෙන්ම නිෂ්පාදනයක් තියෙනවා. ඒකේ ශක්තියකුයි අපි පාලනය කරලා සුඛී කියලා ගන්න. එක්තරා කාල සීමාවක් පාලනය කරගෙන හිටියට පාලනය යම් වෙලාවක අවහිර වුණාද නැග්ගාපව දුක්කේ. ඒක නිසයි හැම වෙලෙම සුඛයට විරුද්ධ දුක්ඛය ඔකනිසයි. විරුද්ධ කියන්නේ ඉඩ දෙන්නේ නැහැ එතන ඉන්නේ. ඒ தත්ත්වේ තියෙන්නේ ඉඩ දෙන්නේ. ඉඩ දෙන්නේ නැත්තේ අමුතුකමක් නේ ස්වභාවයයි. ඒ මේ කාමයාගේ ස්වභාවයයි. අන්න ඒ ප්‍රමාණයෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරු සම්පූර්ණ වුණා. එතකොට උපේක්ඛා ඒ සුඛ දුක්ඛ උපේක්ඛා කියන තුනයි වේදනා ඒකට විරුද්ධ ධර්මයේ උපේක්ඛා වේදනාවට විරුද්ධ ධර්මයේ මොකද්ද කියන ප්‍රශ්නේ ඉනවලා. ඒකට කිව්වා අවිද්‍යාවයි උපේක්ඛාවට තීන විරුද්ධදා. තේරෙන්නේ නැත්නම් අඬන්න මොනවා? එතකොට අවිද්‍යාවේ කිව්වේ රාමුනි කිව්වා මේක නියම ක්‍රමයට සිත යොදවන්න නොදන්නා. තොද මෙතන උපේක්ෂාවේ විරුද්ධ අවිද්‍යාවයි කියලා කිව්වා. එතකොට අපෙන්දි උපේක්ෂාවට එක්ක ඉස්සරහට එන්නේ අවිද්‍යාවයි කියලා කිව්වා. එතන මේ මෙතන උපේක්ඛාවට අවිද්‍යාව උපේක්ඛාවේ අවිද්‍යාව වෙනවා වගේම විරුද්ධයි කියන්නේ මොකද? අනේ එතනයි මේකේ රසවත් කොටස නැත්නම් ප්‍රයෝජනවත් කොටස. යමෙක් සිත උපේක්ඛාවට දමන්නේ සනසිල්ලක් බලන්න. නැතුව ඔච්චර මහන්සියෙන් දුක්ඛයෙන් සුඛයට දා සුඛයේ තිබෙන්නා වූ ඒ මට්ටම පල්ලෙහාට ගමමි. ඔය පහත් කර කර පහත් කර කර වේග අඩු කර කර එන්නේ මොකටද? ඒ වේග අඩුවෙන් අඩුවෙන් තමාට සැපතිල බව දැනෙන නිසායි. ප්‍රථම ධානයේ <coughs> ප්‍රථම ධානයටපත් වෙච්ච බුද්ධලයා ඒක ක්‍රමයෙන් දිනු කරන ගන්න මොකද දෙවෙනි ද්විතිය ධ්‍යානයට වැටෙන්න එතනින් දැන් ආ මං වැටුණා දැන් හරි කියලා ඉන්නත් උනොත ඊටත් වඩා සැප හොයනවා ඒ සැප හොයමින් එන මගක චිත්ත මාර්ගයක එක්තරා වැදගත් අවස්ථාවක් තමයි උපේක්ඛාව කියන්නේ සැපයට සැපයට ලකුණු හුඟක් දෙන්න පුළුවන් තැන. මුද්දස්සද. සුඛ දුක්ඛ නැ සනසිච්ච සිත් අවස්ථා. මේ අවස්ථාවේදී අවිද්‍යාව ඇවිල්ලා තමයි ඉන් එහාට යන්න දෙන්නේ. ඒකයි මොකක්ද අවිද්‍යාව? අර මම මුලින් කිව්වේ ඒකයි. මෙන්න මේ චිත්ත මට්ටම හොඳයි කියා ඇතිරණේ. එතකොට මේක උපේක්ඛාවට නෙමෙයි විරුද්ධ වෙන්නේ. ගමන් මාර්ගය. එතකොට ඇයි උපේක්ඛාවට විරුද්ධයි කියලා කිව්වේ? උපේක්ඛාවට ගත්තේ බොහොම මහන්සියකින්. ඒ මහන්සියෙන් තව යා බලාපොරොත්තු වෙන සම්පූර්ණ සැප විහරණයට අයිති නිගමනයකට වයින් පුළුවන් කප්පයක් ගන්න. ගන්න. කොහොම අවිද්‍යාව නිසා හම්බෙන්නේ. අන්න ඒක නිසා උපේක්ඛාවට හරස්ව හිටින්නේ අවිද්‍යාව. කොහේ නිවන් මාර්ගට වැටෙන්න යන පුජ්‍යලයා ගිහිල්ලා ඉඳන් තව ටිකක් කොයි මත්තන් වැඩි වෙච්චාම කොහේ හරි ගහකට තේච්චා නිඳ යනවා වගේ වැඩක් ඒ වෙන්නේ. ඉතින් ගැටින් මොන මොයිදී මුලා. ඒයි තමයි මෙතන හොඳයි මෙතන නිදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තීරණයක් ඉතින් දෙන්නේ. එතකොට මේව අහලා තිබිච්චහම ඔය මට්ටමට කවදා හරි ආපු දාට එයා ඉතින් මම දන්නා මේකට හොඳයි කියන්න හොඳේ නෑ හොඳයි කිව්වොත් හිර වෙනවා කියලා තේනවා අද නම් ඒක නොවෙන්න පුළුවන් අද එච්චර දිනුවක් ලබන්න බැරි වෙන්න පුළුවන් නමුත් මේවා අහක යනවා නෑ මේවා ඒ ඒකයි අපිට තියෙන ලොකුම ලාභ නැත්නම් පස්යෙන් කවදා හරි ඒ නියම ජීවිත தත්ත්වයේ තේරුම් අරගෙන ඉඳෙන්න වැඩ කරනලාට ඒක දුසු මුසු කාල කරගෙන යනකොට මේ දැනීමත් ඉස්සරහට ඒක නිස් ඒක නිසයි මේ වැටෙන වටන. එතකොට මේ අවිද්‍යාව අර කියන මානසික தත්ත්වයක් එක්ක එක්කාසු වෙන නිසා ඒකින් පන්නන්න අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ මොකද්ද කියලා අවිද්‍යාවට විරුද්ධ එතකොට ඉතින් කෙලින්ම කර විද්‍යාවයි විද්‍යාවේ මේ විද්‍යාවේ තියෙනවා විද්‍යාවේ කියලා කියන්නේ අර තමන්ගේ ජීවිතය අනාදීන කාලයක් මුළුල්ලේ සසරේ ගමන් සසරට වටවල සසරින් ගමන් කර කරලා নানা ආකාරවල දුක්ගමින් ආපු යම් කිසි මූල ධර්මයක් තිබුණා නම් කාම ධාතු වශයෙන් ඒ කාම ධාතුව නිවාදාන මකල දාන පිහල දාන්න කොහෙත් නෙමෙයි පොඩ්ඩක්වත් නෙමෙයි ඉතුරු නොවන තත්ත්වේ ඒකට සාතු කරන්නේ යමෙකුට නියම ක්‍රම දන්නවනම් අන්න ඒකටයි විද්‍යාව. නාන් ඕනෙකට දාගන්න ඕනේ නම් පාවිච්චි කරනවා පාවිච්චි කරනවා නම් විද්‍යාවේ තියෙන උපරිම මට්ටමේ උසස්ම ප්‍රතිඵලය ලැබෙනවා මොසෙලි මිසරයි. ඒ මොකද්ද? ජීවිතේ දුකින් මුදන්නයි මේ ඔක්කොම දඟලින්නේ නැති සියල්ලම කරන්නේ. ඔන්න ඔතන නියෝජන විද්‍යාවේ තමයි සියලු දුකින් නිවෙන්නේ. එතකොට මේ අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ විද්‍යාවේ කියේ මොකද? යමක් හොඳයි කියවනම් යමක් නරකයි. යමක් ඒක මධ්‍යස්ථයි කියවනම් ඒ ඔක්කොම කියන්නේ මොකෙන්ද මින්ම ඒක මින්ම. එතකොට උක හොඳේ නැහැ. කීව ඒකත් මින්මක් නෙවෙයි කියලා ප්‍රශ්නයක් මතුවේ. හොඳ නැහැ කියනවා නෙමෙයි. විද්‍යාවේ තියෙන්නේ අර දුක්ඛ දෝමනස්සාන අත්ංගමයි කියලා කිව්වනම් ඒක ඒ තීරණ කරන තීරණ කරන මනින හිතන් කරන. ඒ කියන්නේ දැන් <clears throat> කම්බි යන මිනිස්යාරේ සමහර සත්තුත් යන කම්බි සර්කස් වල ඒ යන ඉරාවට අර කම්බියේ යායුතු බැලන්ස් එක අල්ලනවා හැර වෙන කෝක කෙරුවත් ඒ සතාට වැටෙනා එයා වැටෙනා මිසක වෙනකුත් නැහැ. එයා කම්බියාම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කම්බියේ යන ගමන කෙරෙන් දුරනා කරන බැලන්ස් එකට එයා යෝග තියෙන්නේ. තේරෙනවද? දැන් මේකෙන් පෙන්වන්නේ වංශයේ මොකද කිව්වේ මම කියනවා කන්නේ. හොඳයි කියන්නේත් නෑ නරකයි කියන්නේත් නෑ මධ්‍යස්ථී කියන්නේත් නෑ ආහෝන් නැතුව අර අපෙන්ද සිත වැටෙන්නේ නැති වෙන්න වගවලා ගන්න ඉච්චර. ඉච්චර සිව් මුද්‍යාව ඔය විද්‍යාව කියන්නේ. අර තීරණයක් ආවොත් හොඳයි නෑ නෝ කොහොමද? මධ්‍යස්ථයව. ඒ ආවොත් ඒ කියන්නේ අරක අල්ලලා තියෙනවා. මොකද්ද? අර වේදනාව අල්ලලා තියෙනවා. මෙතනම නාන්ලා ඉන්න එකයි විද්‍යාව කියන්නේ. අතන විද්‍යාව කම්බියාව නෙවෙයි. ඒ කම්බියාවට උමනා කරන්න සමතාවය තමගේ ශරීරයත් එක්ක එක්කාස සමතා සමබර ඒ සත්‍යය පවත්වන විතර අර මිනිස්සේ කල්පනා බැරි වෙලාම කම්බි යන්න ඕනේ කියලා හිත ඇති වෙනවා. මොකද ඒක මෙව වෙනකොට අර බැලන්ස් කරින්ද දෝෂයයි. අන්න මම ඒ උදාහරණ කිව්වේ විද්‍යාවේ මට්ටම කොච්චර සිවුද කියලා තේරුම් ගන්නයි. ඒක තේරෙන ලෝකීය දෙයකින් ඕනේ ඔප්පු කරන්න. ඒතර අපි කියනවා ඒ විදිහට යන්න ඕනේ එයා උත්සාහ කරන්නේ කම්බි යන්නයි කියන. නෑ. කම්බි යන්නේ එයාගේ පරමාර්ථය, එයාගේ අදහස ඒකයි. නමුත් කම්බි යන අදහස ඒක නෑ. අර බර සමතාවයේ අල්ලිල්ලා යාදුවන් වැඩේ. ඒක නිසා කුඩයක් හරි මොකක් හරි අද්ද හරි පොල්ලක් හරි මම දැක්කේ ගසත් ඕ විශ්ව සත් දර්ශනයක් ඒ එළියක් යන. කුඩ කුඩක් නෑ මුකුත් නෑ. අන්න ඒ වගේ විද්‍යාවේ සීමාව මොනම එකක්වත් ඒ පිළිබඳව වගකීමක් බාර ගන්න නැතු ඔක කෝකෙත් ඇති සම්බන්ධතාවයක් නැහැ කියලා සිත එච්චර සම්බන්ධ මෙච්චර දුර යන්න නොදී නිහඬව සෙල්ලෙන් නැති මට්ටමට තියාගෙන ඉන්න පුළුවන් ඒකට කියනවා විද්‍යාව. දැන් ඔය කරන්න යන්න ඕනේ නැහැ. කරන්න පුළුවන් විදිහට එතෙන්දයි එන්නේ. ඒ ඉතින් කිච්චු වෙන්න සෑහෙන වැඩ කොටසක් අවසන් කරන්න තියෙනවා. ඒකයි. අන්න ඒකයි අවිද්‍යාවට විද්‍යාව විරුද්ධයි කියලා කියනවා. ඉතින් ඔව්ව තේරෙන්නේ නැතිව කියනවනම් අහන්න ඕනේ. ඒ විද්‍යාවයි අවිද්‍යාවයි එක තින පටලැවිල්ල. අර විදිහට මෙහෙනකොට ඊළඟට මේ මේක ධර්මයේ ගැඹුරට බහින ස්වરૂප. ඒත් මේ පාත් කුණ්‍ය අහනවා. ඒ විද්‍යාව ඒ ආකාරයෙන් පරිහරණය කරනකොට කොයි ආකාරයෙන්ද අර කිව් විදිහට මොනම එකක් එක්කවත් තොට කිව්වා විද්‍යාවට විරුද්ධද ප්‍රතිවිරුද්ධ ධර්මයන් විමුක්තියයි කියන්නේ. ඒ විමුක්තිය කියන්නේ මොකද? අර කම්බි යන මිනිහට. අර එයා ඒ තරම් වගකීමකින් එයාගේ සුමබරතාවය අරගෙන යනකොට යම් කිසි විදියකින් ඒ කම්බිය කම්බියේ දෙන බලයක් ආම්ලවක් කරනවා. එහි මේ මිනිස්යව නොවැටෙන තත්ත්වයක්. කම්බිය විසින් ක්‍රියාත්මක කරනවා නම් එයාට අර බැලන්ස් කිරීම වුණාක් වෙනවා. වුණාක් වෙනවා. ඒ කියන්නේ ඒ විද්‍යාවට අවශ්‍ය නැහැ. ඇයි මේක දැන් කම්බියේ ඒක කරනවනේ. නොකරනවා නම් උපක්‍රමයක් ඕනේ. දැන් කම් දැන් මෙතන ඒ කැලලට සැසඳෙන නැත්නම් ගැළපෙන කතාව මොකද්ද? විමුක්තියයි. විමුක්තිය කිව්වේ සිත අර විදිහට විද්‍යාත්මකව පාවිච්චි කරමින් විද්‍යාත්මකව පාවිච්චි කරමින් අරකට අහු නොවි මා වේදනාව එක්ක කිසිම සම්බන්ධයක් නැති ඕන විදිහේ විඳ විල්ලක් නැති ඒකේ විවේචන විවරණ විභජන මුකුත් නැහැ. කියන தත්ත්වය තමයි අර අපි විද්‍යාව කියලා කියන්නේ. එතකොට මෙසේ කිරීම නිසා මෙසේ කිරීම නිසා එයා ගැටිනවා ඒකට හුරුවේ හුරුවක් හුරුවක් ඒක ඒ කියන්නේ විරියයි කියන්නේ ඒක කරමින් කරමින් කරමින් කරමින් යනකොට ඒක નિરાයාසයෙන් කරන මට්ටමට වැටෙනවා. નિરાයාසයෙන් කරන්නේ කිය මොකද්ද? අහු නොවි සිත වැඩ කරනද? ඒ අහු නොවි සිත වැඩ කරනවා මෙයාට දැනෙනවා ආ නැවි උත්සාහයක් නෑ දැන් නෑ කියලා. ඕකට කියන්නේ ආ ලක්ෂණ උපනත් ඔය ධ්‍යාන අවස්ථාව. ධ්‍යාන අවස්ථාව කියන්නේ ප්‍රගුණ කියන එකයි ධ්‍යානින් කියන්නේ ප්‍රගුණ වෙලා. ඒ ධ්‍යාන අවස්ථාවට ඔය ධ්‍යානද කියන්නේ? ලක්ෂණ උපන ධ්‍යාන. Tamanta අනත්ය සැලකෙන සියලු ලක්ෂණ වලින් අයින් කළා. පවත්තන தත්ත්වයට ඇවිල්ලා ඒක නිරන්තරයෙන් කරන தත්ත්වයට ආපුවා ඒක කියන්නේ ලක්ෂණ උපනයි. පුරාණි නව අවුරුදු 25ක් විතර කලින් මේ කොළඹ වල පැතිරලා ඇති වුණා මේ. විදර්ශනා මේ නිවන් දකින්න ධ්‍යාන ඕනේ කියලා. ඉතින් පස්සේ මෙහිදීම අපි සාකච්ඡාවක් පවත්වලා ඒ විදර්ශනා ධ්‍යානෙ මොකක්ද කියලා වෙන්න. ඒ අවුරුදු 25 විසි. විදර්ශනාව තුළින් මතුවෙන ධ්‍යාන ලක්ෂණය තමයි ලක්ෂණ ඕපනයි. සමත ක්‍රමයෙන් ගිහිල්ලා ධ්‍යානයේ සමාධින එකට කියන්නේ ආරම්භන ආරම්භනෝපන ධ්‍යානය. දවට මේ ආවේ ලක්ෂණෝපන ධ්‍යානයේ ධ්‍යාන අවස්ථාව. ධ්‍යානය කියන්නේ ප්‍රගුණ අවස්ථාව. එතකොට මේ ප්‍රගුණත්වය ආපු හැටි දැන් විද්‍යාවට විමුක්තිය ප්‍රතිවිරුද්ධයි කිව්වා. දැන් මෙතන මොකක්ද උනේ? සිත දැන් අහුවන ගතිය නිදිලා. නිදිලා කියේ දැන් අහුව අහුවෙනින් වැඩ කරන්න සිත දඟලන්නේ නැහැ. යන්නේ නැහැ. එහෙම. සිත යන්නේ නැහැ දැන් අර මුලින් විද්‍යාවෙන් දීපු ආభాසය ඉගැන්වීම දැන් මේ චිත්ත පුරුදු වෙලා. නෑ නෑ මේ සංහාව වැඩ කරොන් නැති වෙනදයි ඔය චරපගුණ දඟලන්නේ. සංනා කියනනේ ඔක්කොම ශ්‍රද්ධ කවුරු ඔක්කොම තියෙන්නේ. ඒකනේ තියෙන්නේ. මේ සංනා නැතුව වැඩ කිරීමට පුරුදු කරන වෙලාව. යොමු වීමක් නෑ ගැන. අර එක මට්ටමක සිට පවතින. අන්නාව නම් අර කවුද වාගේ මේ හිමීට හිමීට හොයනවා. ඒ කවුද මේ කවුද? අපි මේ මොනවද? ඒ කියන්නේ කේක් කපනකොට මේ හොසේ ගැන හැවුවා වගේ කතාව. මේක තමයි කේක්. තෝසෙ ඔතන ඔතන දාන්නේ මේ හිතවත් දන්නේ නැහැ ඒක. දැනන්නේ. මේ කපන්නේ කේක්. අඩු ධානයක් මේක. මේක සංඥා නාසඤ්ඤා කියන එක කෙලින්ම ධාන වල සමාධිය වෙනකොට අහු වෙනවා. නමුත් ඒක දීපුවහම කිසිවදක් නැහැ විදහාට පස්සට එනවා. ඒක නේ අස් කරලා මේ වැඩකට නැති පුහුදුන් සිතේ වේගය නිසා යන ගමනක් කියන. චතුත්ථ ධ්‍යාන තමයි වැඩගත් අවස්ථාව. එහෙනම් එතකොට දැන් න්‍යාදිසිතාර කිසිවක් නොසයන අවස්ථාවේ කිසි නින්දනයක් එක්ක කිසිම වෙනසක් නොවේ. ඒවම වැඩ කරනවා නම් අන්න ඒ කාල සීමාව විමුක්තියයි. ඒ දැන් නිදිලා අර ස්ථිරත්වනේ ඒ නිදිච්ච හිතක ලක්ෂණ. මුකුත් හොයන්න. මේ අවස්ථාවේදී විද්‍යාවෙන් වැඩක් නෑ. විද්‍යාවේදී මෙතෙන්ද ගන්නයි ඔන්න එතෙන් ඇවිල්ලා දැන් විද්‍යාව ඔන්න. වලල්ලවන උනේ ගහට යන්නයි. ගහට ගියාට පස්සේ වලල්ලවන. නේ? ඔළුව යනකොට ගස් ගිහිල්ලා නැති වෙයි කියලා. ඉතින් අන්න විද්‍යාවට විමුක්තිය ප්‍රතිවිරුද්ධයි කියලා කතා කළේ ධම්මදින්නාම හිමිනහන්ත කොයි තරම් සිතෙන් සිතට විද්‍යාත්මක මේවා බුදුහාමුදුරුවෝ විවරණය කළා කියනවා කියන්නේ අන්න ඒකයි මේක සාමාන්‍යයෙන් බුද්ධං කරණම් ගත්තාමයි පානාති පාතා වේරමයි ඒවන් නිකන් මේ ගොඩ එවුවා හැබැයි ශූන්‍ය යනකොට ඒ හිඳලා තමයි එන්නේ ඒවට ගන්න බෑ. ඒවා එහි ඉඳලා එනකොට එන්න එන්න එන්න මේ මේ සියුම් සත්‍ය වන්නකොට චිත්තක් පාසා හැම හැම කරුණකම හේතුඵල න්‍යාය අනුව කිසිම කිසිම තර්කයක් නැතුව හදියට හරි කියලා පිළිගන්න. කිසි තර්කයක් මේකට උපදින්නේ නැහැ. හැබැයි හරියට කිව්වනම් නැත්තම් අනම්මනම් ඕන තරම් තර්ක දාන්න පුළුවන්. මේක හරියට හේතු කරලා ප්‍රකාශයට පැමිණුට ඇති කතා නෑ පිළිගන්නේ විතරයි කියන්නේ. ඒක හරියන්නේ තමුණ ආන්ද. ඒකයි අතක්කාවතෙන්. ඉතින් ඕක තෝරලා තියෙන දැන් බොහෝ විට බුදුදහමේ තර්ක කරලා තෝරගන්න බෑ කිය. තර්ක කරලා තෝරගන්න බෑ කියනවා නෙමෙයි බුදුදහමේ තර්ක නෑ කිය. ඒ කතාව කතා කළොත් ආ මුකුත් නෑ තෝරගන්න ඉතින් නොදන්නා හරියක් තේරුම් ගන්න මිසක ඒකට හරස් කතා මුදුද. ඔන්න දැන් විද්‍යාවට විමුක්තිය විරුද්ධ වුණා වගේම මේ පාසකුන් නැහැ නෝ විමුක්තියට විමුක්තියට ප්‍රතිවිරුද්ධ ධර්ම මොකක්ද? ඒකට කියනවා විමුක්තියට ප්‍රතිවිරුද්ධ ධර්මේ නිවනයි. ඒකට නිවනේ කියන එකයි විමුක්තිය. දැන් නිවනේ සෞපදිශේෂ නිරුපදිශේෂ කියලා දෙකක් තියෙනවා. අවස්ථා දෙකක් තියෙනවා. මේ කතා කරන නිවනේ නිරුපදිශේෂ නිවන. අපි එකතෝ කෙලස් සම්පූර්ණ මූලච්ඡින්න කළා නැති කළා. පුද්ගලයාගේ ආයුෂය පවතිනකම් එයාට බෑ නැරෙන්න එයා ඒ ආයුෂය ගත කරන්න. ඒ ආයුෂය පවතින තාක් අර කෙලෙස් නැති සිතකින් ලැබෙන කෙලෙස් නැති සිතකින් ලැබෙන අර සෞන්‍ය ආස්වාදය ඒ උත්තරයට ලැබෙන නමුත් පැසිකිලි පැසිකිලි කරන්න ඕන. ඒවා රහත් වෙනයි කියලා ඒව නවතින්නේ නැහැ. ගමම් බිම යන්න ඕන. මේ පුජ්‍යලයන්ගේ යහපත සඳහා කතා කරන්න ඕන බලන්න ඕන. මේ මොනවද මේ? මේවට උපදී කියේ මොකද? මේවට උපදී කිව්වේ තණ්හාව, උපාදාන, ඒ ලෝභ මේ ආදී දේවල් පවතින කාලේ හැදිච්ච ඒවා. නැත්නම් දැන් අදපුවන්නේ අරවා අරවය ප්‍රතිඵල වශයෙන් අරවය අනුසාරයෙන් හැදිච්ච දේවල් තමයි මේ ඇස කන නාසය බලන්න තියෙන ලෝභය නිසා ඇසක් හදාගන්න. අහන්න තියෙන ලෝභය නිසා කනක් හදාගන්න. ඒක ඔය කොයි ඒවා ඒවා නිසා හැදිච්ච දැන් හිත ඇතුලේ ලෝභය නැහැ ද්වේෂය නැහැ මෝහය නැහැ මානෙ මුකුත් හරි සිලුටු කියන මොකක්ද නමුත් අර පරණ හදාපු කේස් එක ඇතුලේ කොපුව ඇතුලේ මේ හොඳ හිත දැන් තියෙනවා හරියට අපිට හදන්න හදාපු කූඩුවට අපිට ඔයාලා ගිරෙද්ද දැම්මා. මේකට හරි ඒකට ජල දෙන්නේ නැහැ ඒ කූඩුව. ගිරවා හැටි. නමුත් ඒ අවස්ථාවේ හැටියට ගාන්න තිබුණේ කපුටු කූඩුවත් නෑ. කූඩුව කියන්නේ අර ඒ කේජ් එක නෙවෙයි. අන්න ඒ වගේ ඒ උපදේලින් හැදිච්ච ශරීරය ඇතුලේ මේ වික්ලේශී සිත පවත්තන් වෙනවා. ඒක නිසා ඇහැ තියෙන හිඳ සමාජිකයි ජීවත් වෙන්නේ ඇහෙන් ගන්න වැඩේ ගන්න වෙනවා. කනෙන් ගන්න වැඩේ ගන්න වෙනවා. ඒවා කරමිනුයි ඒවා යෙදමිනුයි අර නිවීමේ රසයේ බුද්ධි විඳින්නේ එක්තරා ඒකෙත් සම්පූර්ණ නැහැ. සම්පූර්ණ. ඒ මොකද්ද? හරියට ඥා කස්සාවකට සම්මුඛ පරීක්ෂණයෙන් පාස් වෙලා ගේට් එක කියලා යනකම් ඉන්නවා. ඒ දිනේ දන්නන්නම් දන්න. එදේ හරි ඔක්කොම මේවා කළා දන්නන්නම් කියනවා. දැන් මෙයා රස්සාවට ලැබීමට සුදුසු වෙලා ඉවරයි කොහොමද? තාම රස්සාව ලැබිලා නැහැ. අර සන්තෝෂයෙන් දැන් ඉතින් මට රස්සාවක් තියෙනවා කියලා ඉන්නවනම් තාම පඩියක්වත් ඒ රස්සාව මොකුත් නැහැ. සුදුස්සයෙන්. නිවනේ කියන්නේ කොතනද? නිරුපදිශේෂ. මේ කුඩු අහලක් අත්තරපු දාර තමයි සම්පූර්ණ නිවන. නිවනේ කියන එකට විමුක්තියට නිවන විරුද්ධයි කියන්නේ මොකද? විමුක්තිය නීද දැන් මේ ඔක්කොම විමුක්තිය සියලු කෙලෙසුන්ගෙන් නිදිච්ච බව නෙමේ විමුක්තිය කියන්නේ නිදහස. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. කාමයේ රසය ඒකේ සම්පූර්ණත්වය නැහැ. ඒ සෞබුද්ධිසේ නිසා. හොඳයි නිවීමට අපි කියන සෞපදිශේෂ නිවීමට පත් වුණාම මෙයාට විමුක්තියක් නෑ එතන. විමුක්තිය කියන්නේ නිදීම. දැන් නිදෙන්න දෙයක් නෑ. නිදෙන්න දෙයක් නෑ මුලවෙල. විමුක්තිය කියන්නේ නිදෙන්න දෙයක් තියෙනවා. එහෙම විමුක්ති මේ නිදෙන්න දෙයක් නැත්තම් එතන විමුක්තිය කියන කතාවක් නැහැ. ලෙඩේ හොඳ වෙනකම් බේත් දුන්නා. ලෙඩේ හොඳ වුණාට පස්සේ බේත් ගැන කතාවක් මෙතන නැහැ. පෙති ගත්තත් කුඩු ගත්තත් මොන කුඩුද මොන පෙතිද මොකටද මට? මට දැන් ලෙඩක් නැහැ. ඒ කුඩු පෙති දීුවේ එදෙති. ඒ වගේ විමුක්තිය කියන ක්‍රියාව වමනා වෙන්නේ කෙලෙස් අයින් කරන්න තියනවා විතර තියනවා නම් පමණයි. කෙලෙස් නැත්තම් කො මෙතන විමුක්තිය කියන කතා කරන දෙයක් නැහැ. මොකද විමුක්තිය? එතන ඉවරයි මේ අස්සෙන දෙයක් නැහැ, බේරෙන දෙයක් නැහැ. එතකොට ඒ බේරෙන්න දෙයක් නැති වෙන සත්‍යයට ගත්තේ සියලු කාම ධාතුන් නිවන. නිවනෙන් පස්සේ දෙරෙන්න උපක්‍රමයන් දෙරෙන්න හේතුවක් නැතු වෙන්නේ. ඔකට අන්තිමට මේ පාසකුන් නෑ අහනවා. හොඳයි ඒක එහෙම පිළිගන්න අතර නිවනට විරුද්ධ මොකද්ද? ධම්මදින්නා මෙහිණින් වහන්සේ කිව්වා නිවනේ කියන්නේ මුකුත් නැති එක. නිවනේ කියන්නේ මුකුත් ඉවරයි ඔක්කොම. ඒකට විරුද්ධ වෙන්නේ කාටද මේ මොකක් එක්කද? මුකුත්ම නැත්තම් එකක් යමක් තියෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඕනේ. විරුද්ධ වෙන්න පුළුවන්. මුකුත් නැත්තම් මොකටද විරුද්ධ වෙන්නේ? විරුද්ධන්නේ මුකුත් නැහැ. අන්න ඒක නිසා නිවනේ කියන කතාවේ එතන ඉවරයි. සියලු ධම්ම දෙන්නා බේනින් වහන්සේ කිව්වා. කොහොමයි මම කියන්නේ කියලා. ඒකයි. ඒකේ වචනා කොහොමයි මම කියන්නේ. කොහෙද තවත් ඒ පිළිබඳව විස්තර හදන්නවා නම් ලෝතර බුද්ධයන්න් ගාවට යන්නේ. ඔව් බොහෝ වේගෙන් දිව්වා. ගිහිල්ලා වැඳලා මෙන්න මේම සාකච්ඡාවක් අතරේ මෙන්න මේ ප්‍රශ්නෙට ඇවිල්ලා හිටන් මට ලැබුණ පිළිතුර මේකයි නිවනට විනිශ්චයන දෙයක් නෑ නිවන කියන්නේ නැති නැති නැතිකම නැති කිය එක මොනවද විරුද්ධ වෙන්නේ ඕක එක්ක විරුද්ධ වෙන්නේ මොකුත් නෑ මෙහෙමයි කියන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ගාවටම ආවේ කියලා. බුදු පියාණන් කිව්වේ මොකක්ද? විශාරද ගැනීමක් මහා ශ්‍රේෂ්ඨ කෙනෙක් ධම්මදින්නාව ධම්මදින්නාව යම් කිසි තීරණයක් දුන්නා නම් ඒකට එහා කතා කරන්න මට මුකුත් නෑ ඒ කිව්වේ ඇත්ත ඔච්චරයි ඉත කියන්නේ මම කිව්වත් ඔච්චරයි කියන්නේ මොකද මේ විද්‍යාවක් නේ ඒ නිසා කවුරු කිව්වත් ඒක සත්‍ය වශයෙන් ඉදිරිපත් කරනවා නම් කොහින් එහා කතා ගන්න දෙයක් නෑ. ඒක නිසා ඒක ඒ හැටියෙන් දිවි අරගෙන. සංසෙන්දී කියලා කිව්වා. ඒකට දැන් අපි නිවනේ කියලා කතා කරනකොට නිවන් සැපේ කියලා කතා කළොත් අපේ ප්‍රත්‍යඥකමත් සැපයේ තියෙන අවශ්‍යතාවයේ වැදගත් වේගයක් නිසා කොයි එකද කතා කරනවා සැපේ. අර දුකෙන් පොඩ්ඩක් අයින් වීමට සැපේ කියේ මේ කියන්නේ සම්පූර්ණ දුකෙන් අයින් වූ අවස්ථාවක් දුකෙන් අයින් වුණාට පස්සේ ආයෙත් දුක සැපේ කියලා කියන දෙයක් ලෝකේ නැහැ. ඒ මොකද වේදනාවක එක එක ප්‍රමාණ